බොහොමත්ම පින් ස්වාමීන් වහන්සේ ඊළඟට අහලා තියෙන ප්‍රශ්නය ඒ ඒ ඒ වගේම ප්‍රශ්නයක් විදර්ශනා වඩන විට ඇතිවන කුසල් සිත් වලින් කර්ම උපදිනවාද? අනිවාර්යෙන් උපදිනවා. ආරස් ඒකයි මම කිව්වේ ආරස්ඨාංග මාර්ගයේ මාර්ග සිත පහළ වෙන තෙක්ම උපදින්නේ කර්ම තමයි කුසල කර්ම. එතකොට ඒවා මතු පුඤ්ඤ භාගිය විපාක ඇති කරන උපදිවේපක්ක පංචස්කන්ධයක් ගොඩනගන්නට සමත් වෙනවා. විදර්ශනාව පවා ඒකට තමයි හේතු වෙන්නේ. හැබැයි ඒ හුරුව ඒ පුරුද්ද අපිට මාර්ගසිත උපදවන්න අරියා ලෝකෝත්තර මග්ගංගා කියන තැනට යන්න සහාය වෙනවා. හැබැයි මාර්ගසිත උපදවන තෙක්ම සාසවා පුඤ්ඤ භාගය උපදි වේපක්කා. පංචස්කන්ධ විපාකයක් ඇති කරන සැප විපාකයක් ඇති කරන කුසල විපාකයක් ඇති කරන තත්වයෙන් තමයි ඒක තියෙන්නේ.